එහෙනම් අපේ කාල වේලාව නිමාවටපත් වෙන නිසා අපි ධර්ම සාකච්ඡාව නිමාවටපත් කරමු. අද දවසෙත් බොහෝ දෙනෙක් බොහොම ප්‍රායෝගිකව දැනුවත් දහම් කරුණු අතු කළා හැම දිනාටම ප්‍රයෝජනවත් වෙන විදිහට ඉතින් අද දවසෙත් සම්බන්ධ වෙලා ධර්ම ශ්‍රවණය කළ ධර්ම සාකච්ඡාව සඳහා සහ සම්බන්ධ වුණු සෑම සියලු දෙනාටම අපි පුණ්‍ය අනුමෝදනා කරනවා සියලු දෙනාටම ධර්ම ඥානය දිනු කර ගැනීම පිණිස මේ කුසල් හේතු වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් මහා නිවන් අවබෝධ කරන්න මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම දරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස. පැය දෙකකට අධික පැය දෙකක පමණ කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කිරීමෙන් සහ ධර්මයේ දහම් ප්‍රශ්න ගැටළු වලට පිළිතුරු සැපයීම අපහට බොහොම ධර්මඥානයක් ලැබෙන්නේ නැති සියලුම මේ කරගත්තා වූ සියලුම පුණ්‍ය කර්මෝ ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා ඔබ වහන්සේ පතන්නා වූ කාලයකදී පතන්නා වූ බෝධියකින් සසල දුකින් මිදීමට මේ කුසල කර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.